එතකොට දැන් මේක මගේ නෙමෙයි. ඊර්ෂ්‍යාව මගේ නෙමෙයි. ද්වේෂය මගේ නෙමෙයි. රාගය මගේ නෙමෙයි. ඒ වෙනුවට මෙන්න රාගයක් පහළ වෙලා. ද්වේෂයක් පහළ වෙලා. ඊර්ෂ්‍යාවක් පහළ වෙලා. අපිට පුළුවන් වෙලා මේ හිතේම පහළ වෙන විවිධාකාර කෙලෙස් ස්වභාවයන් ඒකෙන් බැහැර වෙලා බලන්න. මගේ කරගන්න නැතුව බලන්න. එකෙන් අයින් වෙලා බලන්න. අන්න අර පිහිට අර කලින් කතා කරපු ෂේම භූමිය ඒ අපේ ආරක්ෂක භූමිය දැන් අපිට මෙතෙන්ටත් යොදන්න පුළුවන්. ඒ ආරක්ෂක භූමිය තුල පිහිටලා තමයි දැන් මේ ස්වභාවය දිහා දකින්නේ. දැන් මේ ගෘහපතිතුමා කියන්නේ ඒකයි මේ වෙනකොටත් යේමේ බන්දේ භගවතා චත්තාරෝ සතිපට්ඨානා දේසිතා සංවිජ්ජන්ති තේ ධම්මාමයි මා තුල මෙන්න මෙහි බඳු සතර සතිපට්ඨානයක් තියෙන බව මට තේරෙනවා. අහංච තේසු ධම්මේසු සම්දිස්සාමි. ඒ තුල මම හොඳට පිහිටලා තියෙනවා. පටන් ගන්න ඇත්තේ තුමාත් බොහොම සරල තැනකින්. පටන් ගන්න ඇත්තේ සමහරලාට අමාරු තැනකින්. හැබැයි දැන් එතුමාට නිර්භයව කියන්න පුළුවන් දැන් මේ ෂේම භූමියේ මම ඉන්න බව මට තේරෙනවා. අහම්බන්තේ කායේ කානුපස්සී විහෙරාමි ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝසනස්සං මේ කයම පදනම් කරගෙන දැන් මට ඉන්න තැනක් තියෙනවා. වේදනාවන්ව පදනම් කරගෙන ඉන්න තැනක් තියෙනවා. හිතම පදනම් කරගෙන ඉන්න තැනක් තියෙනවා. ධර්මයන්ම පදනම් කරගෙන ඉන්න තැනක් තියෙනවා. මේ ඉන්න තැන මේ හැදෙන ස්වභාවය එන්නෙන්න නිර්වුල් වෙනවා. හිතන්න මෙහෙම අපි හිත දිහා බලද්දී හිතේ নানা ප්‍රකාර සිතුවිලි එනවා. හැබැයි අපිට දැන් ඒකෙන් අයින් වෙලා හිත දිහා බලන්න පුළුවන්. හැබැයි තාමත් ව්‍යාකූල ගතියක් තියෙන්නේ. තාමත් නිකන් නොරොස්නා ගතිය පහළ වෙනවා. තාම කියන දේ අහන්න පැහැදිලි බව අඩුයි. හැබැයි මේක නැවත නැවත යෙදෙන්න යෙදෙන්න මේ හිතේ පැහැදිලි බව කෙනෙක්ගේ වැඩෙන්න ගන්නවා. දැන් සිතුවිලි අතර පරතරයක්. දැන් ඉස්සෙල්ලා නම් තොර තෝංචියක් නැතුව එකක් කරන්න එකක් වෙනවා. එකක් කරන්න එකක් වෙනවා. එකක් කරන්න එකක් වෙනවා. දැන් Tamanට තේරෙනවා මේ කරගෙන යන කටයුත්ත හරහා සිතුවිල්ලක් ආවා. තව එකක් ආවා. තව එකක් ආවා. අර සිතුවිලි එන වේගය දැන් ටිකක් අඩු වෙලා. දැන් එකක් ගානේ හඳුන ගන්න පුළුවන්. දැන් මෙන්න මේ එක සිතුවිල්ලක් ආවා. ඔන්න ඒකට මම තව කෑල්ලක් මූට්ටු කළා. ඔන්න තවත් කෑල්ලක් මම අතීතයෙන් ගෙනල්ලා එකතු කළා. ඔන්න තවත් කෑල්ලක් අනාගතයෙන් ගෙනල්ලා එකතු කළා. ඔන්න තවත් කෑල්ලක් මගේ කැමැත්ත අනුව එකතු කළා. දැන් මේ හරියට නිකන් අර පැදුරක් වෙනවා වගේ පංගහෙන් පංගහ අපි එකතු කරගෙන රටාවක් මවනවා වගේ. ඔන්න මම මගේම සිතුවිලි ප්‍රවාහයක් මම්ම හදාගෙන යනවා. දැන් අපි මෙතෙක් කළා හිතාවිට එයා තමයි ප්‍රශ්නේ ඇති කරේ. එයා නිසයි මම මේ දුක් විඳින්නේ. දැන් බැලුවහම මේ මමමයි හදන්නේ. මමමයි පැදුර වියන්නේ. මොකටද? මේ මම්ම පැදුර වියලා පැදුරේ තියෙන මේ මම්ම වියාගත් රටාව තුල මම්ම අතරමං වෙලා. දැන් මේ පැදුර මට අමතකයි, මං වියපු බව මට අමතකයි. මේ පැදුරේ රටාව හරි විචිත්‍රයි. මේ පැදුරේ වියපු රටාවේ අපි අතරමං වෙලා. නමුත් අපිට පුළුවන් නම් පොඩ පොඩ තේරුම් ගන්න කොහොමද මේ පැදුර මම එක එක පංගහ ගානේ යොමු කරමින් ඒ ඒ තැන ගලපමින් ඒ ඒ තැන ඒ අදාළ වර්ණය යොදා ගනිමින් මම කොහොමද මේ රටාව හදන්නේ මගේ රුචිකත්වය අනුව කොහොමද මේ රටාව හදන්නේ කියලා මට තේරුම් ගන්න පුළුවන් නම් එතකොට තේරෙනවා මේ මම්ම හදාගත්ත චිත්‍රපටියක් ඒ චිත්‍රපටිය මං අතරමං වෙලා ඒ චිත්‍රපටයේ මාත් ඉන්නවා, එයත් ඉන්නවා, අරයත් ඉන්නවා, ගොඩක් අය ඉන්නවා. ඉතින් අපිට තේරෙනකොට මේ ස්වභාවය ඉතින් අපි තේරුම් ගන්නවා, තේරුම් යනවා අපිට මේක මහා නිෂ්පල වැඩක්. මේක මහා ප්‍රපංචයක්. මේක ඇතුලේ ගන්න සාරයක් නැහැ. මේක මහා බොල් දෙයක්. මගේ මෝඩකමට මං කරන දෙයක්. මොකද දැන් මේ සම්පූර්ණ මානසික ක්‍රියාවලිය හරි පැහැදිලි. මම මේ කෑලි එකතු කරන හැටි මම මේක සංස්කරණය කරන හැටි අතන මෙතන ගලපන හැටි Tamanට හරි පැහැදිලියි. දැන් එළිය බලන්න අවශ්‍ය නැහැ චිත්‍රපටි. ඇතුළෙම චිත්‍රපටියක් තියෙනවා. ඇතුළ දිහාම බලන්න පුළුවන් පුදුමාකාර චිත්‍රපටියක්. Taman දිහාම බලලා Tamanටම hina වෙන්න පුළුවන්. අනේ මං වගේ කියලා Tamanටම hina වෙන්න පුළුවන් අපිම හදන මේ චිත්‍රපටිය දිහා බලලා. ඉතින් මේක කරන්න කරන්න දැන් මේ චිත්‍රපටියේ රසවත් බව අඩු වෙන්න ගන්නවා. ඉස්සෙල්ලා නම් අපි දන්නේම නැතුව මේකේ පැටලිලා ගහගෙන බැනගෙන ප්‍රතික්‍රියා දක්වලා ලොකු ප්‍රශ්න ඇති වුණා. දැන් මේ තමන්මයි මේක කරන්නේ කියලා තේරෙන්න තේරෙන්න චිත්‍රපටයේ රසවත් බව අඩු වෙලා. චිත්‍රපටි දැන් කෙටි චිත්‍රපටි බවට පත් වෙලා. හරි කෙටි ආවා පොඩ්ඩක් ඉතින් අපි දැක්කුවා කෙටි චිත්‍රපටි මාලාවක් දැන් තියෙන්නේ. ඊට පස්සේ ඉතින් මේවා රූපරාම විතරයි. ස්ලයිඩ් ෂෝස් තියෙන්නේ රූපරාම විතරයි. රූපරාම බවටපත් වෙලා. හිතන්න කවදා හරි මේ චිත්‍රපටිය නතර වුණොත් අපිට පුළුවන් ද දියැලක් ගාවට ගිහිල්ලා නිශ්චල හිතකින් දියැල දිහා බලන්න. අපිට පුළුවන් ද මොකක් හරි හඳුන් කූරක් අපි තුමු බුදුහාමුදුරන්ට හඳුන් කූරක් පූජා කරනවා. යම් කිසි ප්‍රසන්න සෝඳක් එකෙන් නිකුත් වෙනවා. මේ සුවඳ ආග්‍රහණය කරගන්න පුළුවන්ද නිශ්චල හිතකින්? කතා කරන්නේ නැති හිතකින්. ඊළඟට අපි මොන හරි ආහාරයක් අනුභව කරනවා. ඒක අපිට විඳ ගන්න පුළුවන්ද? හිත නිහඬව තියාගෙන. කතා කරන්නේ නැහැ හිත. හිතේ සිතුවිලි නැහැ. ඊට අපිට විවිධාකාර දේවල් දැනෙනවා, හුස්ම දැනෙනවා, කයේ විවිධාකාර වේදනාවන් දැනෙනවා. හිත හරි නිශ්ශබ්දයි. ඈතින් ඈතින් සිතුවිලිත් එනවා. හැබැයි හිතට නැහැ ලොකු පීඩාවක්. මොකද මේ ඇතුළත නිශ්ශබ්ද බව, ඇතුළත සංසුම් බව, ඇතුළත පැහැදිලි බව දැන් අන්න කෙනෙකුට උරුම වෙලා. ඉතින් මෙන්න මේ වගේ පුදුමාකාර මාර්ගයක් භාගතුන් වහන්සේ පෙන්නනවා. දැන් මේ නිශ්චලත්වය තුළ තියෙන්නේ සංකීර්ණ, ව්‍යාකූල බවක්ද නැත්නම් සරල බවක්ද? පුදුමාකාර සරල බවක්. ඒතර මෙන්න මේ බඳු සරල මනසක් හරි පැහැදිලි. ඒතර තමන් කරන මේ ඇතුළතින් කරගන්නා අපහසුතාවයන් ඇතුළතින්ම ඇති කරගන්නා අපහසුතාවයන් ඇතුළතින්ම ඇති කරගන්නා ව්‍යාකූලතාවයන් අපේම තියෙන සිතුවිලි රටාවන් අන්න Tamanට තේරෙන ගන්නවා. මගේ තියෙන මෙන්න මේ වගේ දුර්වලකමක්. මෙතෙන්දි මම මෙන්න මේ වගේ තමයි ප්‍රතික්‍රියා දක්වන්නේ. ඒක දැන් නිකන් ඇතුලේ කා වැදිලා. කියලා තමන්ට තේරෙන්න ඕනේ. තමන් බොහොම නිහතමානීව අවංකව හිත දිහා දැන් බලන පැත්තකට යමු නම් තමන්ට තේරෙනවා මම මෙන්න මෙයා එක කතා කරද්දී මගේ ඇතුලේ පොඩි නොරුස්නා ගතියක් පහළ වෙනවා. මම ප්‍රතික්‍රියා දක්වනවා. මම වෙන කෙනෙක් එක්ක කතා කරද්දී එහෙම නැහැ. නැත්තම් මම මෙන්න මේ වැඩේ යෙදෙනකොට එතෙන්දී මගේ කලින් නොතිබිච්ච ආතතියක් හිතේ ගොඩ නැගෙනවා. කයේ ගොඩ නැගෙනවා. අන්න තමන්ම හඳුනා ගන්නවා මේ හිතේ යම් යම් කටයුතු වල යෙදෙනකොට ඒ සිදුවෙන පරිවර්තනය. එතකොට අන්න අපිට පුළුවන් බලන්න බැරිද මට මේ වැඩේ එහෙම කරන්න නැතුව මේ සරල විදිහට හිතේ ආතතිය ගොඩනගෙන්නේ නැති විදිහට හිතේ ඒ පැහැදිලි බව රැකගෙන මේ කටයුත්ත කරන්න පුළුවන්. අන්න අපි මෙහෙමනම් ක්‍රමසහ විදි යොදා ගන්න ක්‍රමසහ විදි හොයා ගන්න සිද්ධ වෙනවා.